ආත්මයේ තිබෙන විරලක්ෂය ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙහි පහළව ලෝකයාට ප්‍රකාශ කරන ප්‍රධාන ධර්මය නම් මේ චතුරාර්ය සත්‍යය. මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම නිසා තමයි උන්වහන්සේට බුද්ධ කියන ඒ අභිධානය මම ලැබෙන්නේ. ඒ චතුරාර්ය සත්‍යය උන්වහන්සේ අවබෝධ කරන්නේ කාගෙන්වත් අහලා නෙවෙයි. මේ පොතපතකින් කියවලක් නෙවෙයි. තමන් වහන්සේගේම නියම. ඒ කෙරෙන් ලබන අවබෝධයන් මහන්සේගෙන් අසා දැනගෙන අවබෝධ කරන අයමෙන් ඒ පරමකින් ප්‍රමාණයකින් මෙලේ අවබෝධය ලබන්නේ මහන්සේ සර්වාකාර අවබෝධයක් ලබන්න. චතුරාර්ය සත්‍යය පිළිබඳ නිරවටි ඒ කිසිදු ඒ පිළිබඳ කිසිදු තැනක් උන්වහන්සේට අප්‍රකට නැහැ. ඒ දුක පිළිබඳව දැන ගැනීම දුක සර්වාකාරයෙන්ම දැනගන්න. හැම අයිරින්ම දැනගන්න. දැන් ශ්‍රාවකයන්ගේ අවබෝධය බුදුරජාණන් වහන්සේගේ වගේ නෙවෙයි. ඒ නිසා තමයි ඒ ශ්‍රාවකයන්ට ශ්‍රාවකයේ ප්‍රාප්තාරිකත්වය දැන් පාරී පුත්‍ර මහා මොග්ගල්ලාන කියන මහන්සේලා ප්‍රාප්තාරිකත්වය අවබෝධ කළේ. ඒ තමන් දින නෝනින් කියන්නේ අනේකෙන් අසා නොසා මේ අසලකන. පරිසම්බුරන්ටත් ඒක පිට පරිත්‍රාජක වශයෙන් සිටියේදී ඒ අස්සජි හාමුදුරුවන් දේශනා කොට වදාළ මේ ධම්මා හේතු ස්වභාවා ඒ සංජේතුනි කථාගතෝ ආහ ඒ සංකයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ යන ඒ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා ධර්මය ඒ ධර්මයේ ගාථාවේ ගාථාව සම්පූර්ණයෙන් නැසීමට කලින් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා සෝවාන් මාර්ග ඥානෙ ඒ අතනතුරු ඒ සත්‍ය උන්වහන්සේට ඇති වුණේ නැහැ. يعني අතනතුරු ඒ අවබෝධය ලබන්නට බැරි. ඇතිවීම නිසා මේ අවබෝධයේ අවස්ථාවේ ලැබි. ඒ ඒ අවබෝධය මහන්සියට ඇති වූ අවබෝධය සුතමේ ඥානයක් නෙවෙයි. සුතමේ ඥානය කියලා කියනවා. සෝතාවධානී ප්‍රඥා සුතමේ ඥානයි. ඒ නාමය කියනවා. ඊළඟට මහන්සේ ඒ සුතමය ඥානෙහි සිහිකා භාවනාත්මය ඥානෙ වැඩි අය අවස්ථාව. ඉතින් ඒකට ඒ තරම් කල්ගත වෙන්නේ නැහැ. ඒක හේතුව මහන්සේ අතීත සංසාරය මේ මාර්ගඵලාදී ගමනේ කිරීමට අවශ්‍ය වෙන නුවණ දිනු කර සිටියේ. එනිසා දැන් ඉගතිකද්ද පුද්ගලයෙක් හැටියට මේ ධර්ම අවබෝධ කළේ. එදින මේ කවරකුවා අතිරාර්ය සත්‍ය අවබෝධ කරන විට ඒ ඇතිවන්නේ ඒ භාවනාවේ නාමය භාවනාවෙන් උපදවා ගන්න නුවණක්. ඒ අවතිලේකේ කියනවා නම් ඒ සීල විසුද්ධිය ආදී විසුද්ධි සියල්ලම ඒ අවස්ථාවේදී සම්පූර්ණ වෙලා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි ආදී වශයෙන් විසුද්ධි හතක් තිබෙනවා. ඒ ඥාන දර්ශන විසුද්ධිය කියන එක ලැබෙන විට අනිත් විසුද්ධි හයම සම්පූර්ණ වෙනවා. ඉතින් බොහොම දෙනිතව ඒ සිදුවකත් ඒ විසුද්ධියම සම්පූර්ණ වන්නට ඕන. එහෙම නැතුව අපරමදදී මේ ඥාන විසුද්ධිය ලැබීමක් සිදුවන්නේ නැහැ. ඒ ඒකට දෙන්න ගන්න ඕනේ මේ සිිතේ තිබෙන වේගවත් බව. ඒ බඳු ධර්මයක්. දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධයකට වදාළ චතුරාර්ය සත්‍යයයි විදර්ශනා භූමියට භූමියට ඇතුළත් විදර්ශනාවේ කියන්නේ විශේෂ දැකීම. කුමක්ද මේ විශේෂයෙන් දකින්නේ? මේ දුක ගන්ධ පංචකය. මේ ගන්ධ පංචකයේ පමණක් නෙවෙයි ලැබෙන්නේ. ගන්ධ පංචකය ලබා දීමේ හේතුන්ද දකින්න. හේතුවක්. ඒකට දුක දුක ඇතිවීමේ හේතුවක්. ඒ එහෙම තමයි නාම රූප පරිච්ඡේද ඥානයේ කියන එක මොනවද මේ නාම රූප වශයෙන් බෙදාගන්නේ? ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණාන්ති දුක්ඛ ආදී වශයෙන් දැක්වූ සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛ යමෙන් දක්වා වදාළ මේ පංච උපාදානස්කන්ධයයි. ඒ බෙදාගන්නේ නාම රූප වශයෙන්. මේ නාම රූපය ඉබේ ඇතිවන දෙයක්. කවුරුන් විසින් හෝ මවන දෙයක් හෝ නෙවෙයි. ඒවා ඇතිවීමේ හේතුන් ප්‍රත්‍යයන් තිබෙනවා. ඒ තමයි සමුදය කියන්නේ. අර දුක්ඛ සත්‍යයේ මේ සමුදේලා උපදවාලන්නේ හේතු. ඒ සමුදේ මේ නිසයි මේ ඇතිවන්නේ. විමස්සී සති ඉදන් හෝති විමස්සුත්පාදා ඉදන් උපද්දි. ඒ සමුදේලා. රෝධ ඒ ධර්මයන් ඒ ධර්මය නැතිවීමේ හේතු වෙනවා. දුක දුක ඇතිවීමේ හේතුවක්. ඉතින් ඒ දැකීම පළමු කොට ඇතිව මේ දැනීම ක්‍රමයෙන් දියුණු කරගෙන යන්නේ. ක්‍රමයෙන් දියුණු කරගෙන ගොන් එක් අවස්ථාවකදී ලෝකෝත්තර වශයෙන් මේ ඥානය පහළ වීම සිදු වෙනවා. ඒ ලෝකෝත්තර වශයෙන් මේ නුවණ උපදවා ගැනීමට ලෞකික වශයෙන් මේ නුවණ ඒ දක්වා දියුණු කරන්නේ. එහෙම නැත්නම් එක පාරකම ලෝකෝත්තරයට කන්නේ නැහැ. ඒ නිසායි මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අන් කිසිදු මඟක් නැහැ භාවනාවට. ඒක තේරුම් ගන්න. අන් කිසිදු මඟක්. එනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නම් කල යුතු තිබෙන්නේම භාවනාව. භාවනාවයි. දැන් කෙනෙක් කියන්නට පුළුවන් බුදුරජාණන් දැන් ඔය උපදිස්ස පරිබ්‍රාජකයන් පිළිබඳව කතා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතා මේ මොහොතේදීම සෝවාන් ආදී මාර්ගඵලයන්ට කැදී. රහත් වූ උතුමන් පිළිබඳව ධර්මයේ වෙනවා. ඒ අය ඉතින් භාවනා කළේ නැහැ නේද? නෑ ඒ අය භාවනා කළා. ඒ අවස්ථාවේදී කරන භාවනාවක්. හැමදෙනාම එක සමාන නුවණකින් විස්සය නෙවේ. සමාන නුවණකින් විශ්වාස. ඒ නුවණ ඇති කරගත් තිබෙන නුවණ කෙනෙක් දිනු කරගෙන යා යුතුයි. සමහරෙකුට බොහෝම දිනු වෙලා තිබෙනවා වමනා කරන්නේ ඒ දිනු තත්වයෙන් එනේ දිනු ලෞකික තත්වයෙන් ලෝකෝත්තරයට පැනීම පමණයි. ඒකයි එය අදුපාඩුවක් කියන්නේ. ඒක සුදුසු අවස්ථාවක් යෙදිනේ නැහැ. උපතිස්ස පරිව්‍රාජකයන්ට ඒ අවස්ථාව ලැබුණා අත්ජී හාමුදුරන් මුණ ගැසුවා. තවත් අයට බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අදන්නට ලැබීදී මේ අවස්ථාව ලැබුණා. ඒ වගේ හැම දිනාටම එහෙම සුදුසු අවස්ථාවක් ලැබෙන්නට ඕන. ඉතින් ඒ ලැබෙන සුදුසු අවස්ථාව දැන් විදර්ශනාව පිළිබඳව අසන්නට දැනගන්නට ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබෙන තුරු මේ විදර්ශනා භාවනා කරන්නට කෙනෙකුට මොහොතක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව ප්‍රියාදෙන එවැගේම මේ පිළිබඳව අසන්නට කැමති වෙන අවස්ථාවක තමන්ට පිරෙන්නට ඕන. සමහර එහෙම අසන්නටවත් කැමති නැහැ. සමහර ඉස්සන්නට පුළුවන් මොකටද මේ විදර්ශනාවේ කියන්නේ. අපි අර හේතු මගින් නිවන් දක්න. අපි බලාපොරොත්තු වන්නේ මේත්ම ජීවිතයෙන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ නමක නමක් මුණ ගැසීමටම බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගේ අසන ධර්මය අහලා ඒ ධර්මයෙන් අවබෝධය ලබන්නට අපි බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ හිතන්නට පුළුවන්. නමුත් එහෙම හිතන්නේ කෙනෙක් වුණා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී දේශනා කරන ධර්මය අසලා ඒ ධර්මයට අනුව තමන්ගේ නුවණ වැඩිලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නම් තමන් ඊට සුදුසු ඒ නුවණ මේ ජීවිතයේ සිට දිනු කරගෙන යන්නට ඕන. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ වණයේ පිරිස මේ මාර්ගඵලාද ගමයේ වල පිරිස විතරයි. දැන් කොයිතරම් පිරිසක් අහන්නට ඇද්ද බලන්න. අනාපානෙට ඇති. නමුත් ඒ අයට දන්නවනේ සමහර කියන්නේ වහන්සේව විතරම අසිරු කළා. ඒ අයට උයත් සමහරුන්ට වහන්සේ විශේෂයෙන් ධර්ම දේශනා කළා. නමුත් මාර්ග කලාව දිගමයක් උනේ නැහැ. මේ මාර්ග කලාව දිගමයක් කරන්නට තරම් වැඩිනේ නෑ ඔවුන්ගේ නුවණ. ඉතින් නුවණ වැඩි වීමම තමයි මේ භාවනාවෙන් කරන්නට පිළිගන්නේ. ඒ නුවණ වඩනකොට නුවණත් සමග අනෙක් ඔක්කොම ධර්ම වැඩේ. නුවණ පමණක් නෙවෙයි වැඩේ. විදර්ශනා කියන තැනදී ඒ වචනයෙන්ම කියවෙන්නේ නුවණ. විපස්සනා කියන ඒ වචනයෙන්ම දක්වන්නේ නුවණ, ප්‍රඥාව. ඒ ප්‍රඥාවමයි දක්වන්නේ. එතකොට විපස්සනා කියන එකෙන් නුවණම නම් දක්වන්නේ විපස්සනා භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ නුවණ වැඩි වීම. නුවණ ජීවිතය. ඒ නුවණ දිනු කරන තැනත්තා නුවණ පමණක් නෙවෙයි දිනු කරන්නේ. මේ නුවණ එහෙම තනියම දිනු වන ධර්මයක් නෙවෙයි. ඒ නුවණ දිනු වන්නට ඒ සමග පවත්නා අන්‍ය ධර්මයන්ද දිනු වෙන්නට ඕන. මොකද ඒවා ඒ උපකාරයෙන් නැතිව නුවණ පමණක් තනියම දිනු කරන්නට බෑ. ඒකයි භාවනා කරන විට භාවනා කරන පින්වතුන් දන්නවා. Taman භාවනාව ආරම්භ කළ අවස්ථාවේදී වගේ නේ ඒ භාවනාව ටිකක් කල් පුරුදු කරගන්නට ඇති වෙන තත්ත්වය. එයින් Tamanට තේරුම් ගන්නට පුළුවන් මේ භාවනාව ආරම්භ කරන කාලයේදී Tamanගේ සිත දරකින් හැටියට වඩා භාවනාව පුරුදු වුණාට පසු අමුතු තත්වයකින් පවතිනවා. ඒ අමුතු තත්වය කියන්නේ අනිකක් නෙවේ. ඒ සිතේ උපදනා ධර්මයන්ගේ සිදෙන වර්ධනය වැඩි වීම දියුණුව. සීලය කලින් තිබුණාට වඩා වැඩෙනවා. සමාධිය කලින් තිබුණාට වඩා වැඩෙනවා. වීර්යය කලින් තිබුණාට වඩා වැඩෙනවා. ওই විදිහට ඒ ඒ සමග උපදන ධර්ම. දැන් මාර්ග ධර්ම වශයෙන් දක්වන ඒවයින් පහක් තිබෙනවානේ. භාවනාවේදී අපි දිනු කරන්නේ අනිත් ඒවා ඒ සුදුසු අවස්ථාවලදී ලැබෙන විරති ඉන්නේ ඒ ඉතිරි පහ පහ භාවනා කරන අවස්ථාවලදී අපි දීලි කරනවා වල එදින මේ භාවනා කරන තැනත්තා සීලයක පිහිටා යුතුයි ඒකද සීලවත් බවක් ඒකට තාපතිද ඒ සීලත්ව සිටින සමාධි පාස්තික ධර්මත් ප්‍රඥා පාස්තික ධර්මත් කියන මේවා දිනු කරනවා භාවනාවේදී ඒකයි සිදුවන්නේ. සමාධිය ගැටකොට ප්‍රඥාව ලබන්නට බෑ. සමාධියේ උපකාරය ලබා දෙනමයි ප්‍රඥාව ලබන්නට පිළිදෙන්නේ. ප්‍රඥාව වඩන්නට පිළිදෙන්නේ. සමාධිමත් පිටක මිසක මේ සමාධියෙන් තොර පිටක ප්‍රඥාව උපදවා ගන්නට බෑ. ඒකවල තේන්නේ නෑ. නුවණ උපදින්නේ නෑ. හරියට කරුණ දකින්නට බෑ. සමාධියෙන් එකඟ කර දෙන්නට ඕන. එවිට නුවණින් නුවණින් නුවණ තමයි ආලෝක කරන්නේ. ආලෝකය. එතකොට ඒ ආලෝකයෙන් අඳුරු තිබුණු දෙයක් එළිය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව පිළිබඳව ඒ විදිහේ ප්‍රශංසාවක් උන්වහන්සේට කරන්නේ බොහෝ දෙනෙක් නේ අන්ධකාරේවා තේල කජ්ජෝතං භාරේ සක්කුමන්තෝ රූපානි භක්ඛන්ති අන්ධකාරයේම තේලපද්දී. හරියට අඳුරෙහි තෙල් ගහනක් අල්ලනවා, ගල්වනවා වගේ. ඇස් තියෙන අයට බලා ගන්න. ඒ වගේ ඒ මේ නුවණ ඇති වුණාම නුවණ නැතිව ජීන හේතු කොටගෙනයි මේ අඳුර කරන්නේ. අඳුර නම් පවතින්නේ අඳුර තිබෙන තැන්වල තිබෙන දෙයක් කෙනෙකුට කෙනෙන්නේ නැහැ. ඒ වගේ තත්වයකදී නුවණ නැති අවස්ථාවලදී තිබෙනවා. ඒ නිසා ඒ චතුරාර්ය සත්‍යය කියන්නේ අපගෙන් අන්‍ය වූ දේහයට ධර්මයක් හැටියට දක්වන්නට තිබෙන්නේ එකමයි. එකමයි ජීවේ නිර්වාණ ධර්මය. ඒ නිර්වාණ ධර්මයක් මේ අනුසාරයෙන් සොයා ගන්නට තිබෙන්නේ. එයින් සෛද්දිරජාරන් වහන්සේ වදාළේ විමසී යේව ඥානමත්තේ කලෙදරේ සතඤ්ඤම් සමනකේ ලෝකංච පඤ්ඤකේ ලෝක සමුදයන්ත ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී සතිපදංච ඒක කෙනෙක් විස්තර කරන්නේ කියාගන්නේ තෝරන්නේ පැහැදිලි කරන්නේ ඒ ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් මේ ස්කන්ධ පංචකෙහිම අප පනවනවයි හිම ඇත්තේ කියන එකයි පැහැදිලි කිරීම වශයෙන් කෙනෙක් කියන්නේ. එහෙම තෝරන විට නිවනත් මෙතනමයි කියලා ගන්නට වෙයි. නිවනත් අප ළඟමයි කියලා. ඒ එහෙම ගත්තොත් ඒක තරම් හරි කතාවක් නෙවෙයි. නිවන මේ අප තුල අප කෙරෙහි අප ළඟ තිබෙන ධර්මයක් මේ දක්වන්නේ නැහැ. ඒ නිසා තමයි අධ්‍යාත්මිකා ධම්මා බහිද්ධා ධම්මා කියන තැන්වලදී අධ්‍යාත්මික ධර්ම වලට නිවන ඇතුළත් වන්නේ නැහැ. නිවන ඇතුළත් වන්නේ බාහිර. ඒ අදහස් කරන්නේ මෙහිම පරවෙන්නේ කියලා. මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක පිළිගන්නවා. ඒ දුක උපදින්නේ ඒ මේ සංඥයන් දෙන ඒක දේශයක් වල සංහාව නිසා සංහාවන සමුදේ හැටියට දැකිය ඒ විස්නාව දේහා තවත් ඒ දුක උපදවාලන තවත් හේතු පිළිනවනේ ආර්ය සත්‍ය දේශනාවේදී නම් බුදුරජාණන් වහන්සේ වදාළේ දුක දුක ඇතිවීමේ හේතුව හැටියට ආර්ය සත්‍ය දේශනාවේදී වදාළේ සංහාව එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා දුක්ඛ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියලා ආර්ය සත්‍ය දේශනාවන් දිදී දේශනාවෙන්දී ඒ විදිහටයි වදාරා තිබෙන්නේ ඒ පංචපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ඊළඟට මේ පංචපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ඇති කරගෙන උපදවා ලබන හේතුව වශයෙන් සංහාවත් සම්මාද යායන් සම්මා කෝලෝ භවිතා මන්දිරාද සහගතා පතර පත්‍රා විනන්දිනි සේය සීලං කාම සංහා භව සංහා විභව සංහා යන්නේ ඒ සංහාවත් ඒ දුක්ඛ නිරෝධාරිය සත්‍ය වශයෙන් යෝ තස්සායේව සංහාය අපේසුග්‍රාද නිරෝධෝ ආදි වශයෙන් কৃষ্ণාවගේ ඉතිරි නැතිව কৃষ্ণාවගේ අනුස්සාද නිරෝධය වශයෙන් ඒ සඳහා වූ ප්‍රතිපදාව නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යන්නේ ආර්ය රාගික මාර්ගය. එහෙම ඒ ආර්ය සත්‍ය දේශනාවෙදී බබා. තවත් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා සත්‍යය කියලා. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, නිරෝධ නිරෝධ ගාමිනී ප්‍රතිපදා සත්‍යය කියලා. එහෙමත් බලන්න. ඒ කියන්නේ සතිස්සත්යේ චතුරාර්ය සත්‍යය සබුත්පත්. චතුරාර්ය සත්‍යෙහි තමයි සංහාව හේතුව සමුදය වශයෙන් බලන්න. චතුස්සත්‍ය දේශනා බුදුරජාණන් වහන්සේ රාශියක් වදාළේ. අභිධර්ම පිටකයේ යෙන විභංග ප්‍රකරණය. සත්‍ය විභංගයේ කියලා. මේ සත්‍ය විභංගයේදී ඒ දුක්ඛ සමුදය කියන මේ සත්‍ය දෙක මේ ආකාරයෙන් බදාරන මේ පාඩ මම ඒ ඒ එකක් ගන්නම් සත්‍ය කතමං දුක්ඛ ආ ඉතලාම උන්වහන්සේ බදාරලා තිබෙන්නේ එතන එන්නේ සමුදය පටන් ගන්න සත්‍ය කතමෝ දුක්ඛ සමුදය එහි දුක්ඛ සමුදය නම් කවරේද සංහාස අවශේෂාච කිලේස අවශේෂාච අකුසලා ධම්මා දීනික කුසල මූලාන් සාසවාමි අයං විච්ඡති විච්ඡපති ඒ දසුත්ත්‍ය දේශනාවන් දී එක් දේශනාවකදී වදාරා පිළිවෙල බුද්ධ ඇති මෙන්නයි එහි දුක්ඛ සමුදය නම් කවරේ සංඝාත විස්මාවද අවශේෂාත කිලේස විස්මාව හැර ඉතිරි දෙලසුන්න අපි දස කිලේසා කියන තැන්වලදී විස්මාව එකක් තව නවයක් තිබෙනවා ඒ ඒ නවයේ අවශේෂාත කිලේස අවශේෂාත අකුසල ධම්මා ඉතිරි අකුසල ධර්මයි දැන් විස්මාව හැර අකුසල ධර්ම වශයෙන් ගන්න විට අකුසල් සිත් 12ක් ඒ සමග එදෙන සයිකොටික 27 යි කෘෂ්ණාව හැරේ 26 යි ගන්නකෝ අවතේසාච අකුසලා භූම පීරිත කුසල මූලං කාකවා ශාස්ත්‍රව වූ ශාස්ත්‍රව වූ කුසල මූලය ශාස්ත්‍රව කුසල මූලය කියන්නේ ලෞකික කුසල් සිත් වල ලැබෙන අලෝභ, අදෝස, අමෝහ කියන මේ කුසල මුල්. ලෞකික කුසල්සික වල ලැබෙන ඒ අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූලයන්. ඒවා සාසවාන් කියන්නේ ආශ්‍රවයන්ට අරමුණු වෙන. ආශ්‍රවයෝ කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව කියන ලෝභය, විත්‍යාශ්‍රවය කියන සිද්ධිය, අවිජ්ජාශ්‍රවය කියන මෝහය. ඒ ලෝභ, ditthi, මෝහ කියන මේ ධර්මයන්ට අරමුණු වන්නා වූ කුසලයෝ සාසව කුසල. ඒවා නම් ලෞකික කුසල. කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් කියන මේවා. ඒවායින් ලැබෙන කුසල මූලය. අලෝභ, අදෝස, අමෝහ. එන මේ කුසල මූලයයි. අයං විච්ඡති විච්ඡ කම්ම. ඒ දෙමින් එන විදිහට විස්නාව පමණක් නෙවෙයි දුක උපදවාලන දෙය. විස්නාව පමණක් නෙවෙයි. එහෙනම් සියලුම ක්ලේශ ධර්ම. ඒවල සංහාජ අවශේෂාජ කිලේශා කියවම සියලුම ක්ලේශය. අවශේෂාජ අකුසල ධම්මා. එහෙම ගන්නාට සියලුම අකුසල ධර්මයි. ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල වශයෙන් පවත්නා අකුසල් සිත් 12ක් තිබෙනවා. ඒ අකුසල් සිත් 12ක් ඒ අකුසල් සිත් 12ෙහි ලැබෙන චෛතසික 27ක් කියන සියල්ල අකුසල ධම්ම. සීමිත කුසල මූලං සාසවාමි ඒ දාස්ත්‍රව කුසල මූලයෝ තුන් දෙනා. ඒකට අලෝභ, අදෝෂ, අමෝහ කියන ඒ ලෞකික කුසල් සිත්වල ලැබෙන ඒ මුල් තුනක්. ඒවා නිසා මොනවද ලැබෙන්නේ? ඊළඟට බලන්න දෙන්නේ ඇයි ඒවා දුක උපදවා ළඟ හේතුව හැටියට දේශනා කොට වදාළේ. දැන් අප දන්නවා ක්‍රිෂ්ණාව කියන මේ ධර්මය නොමැතිවනම් මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක කොහේවත් ලැබෙන්නේ ඉන්දත් ලැබෙන්නේ. ඒ මොකද අප තුළ අප්‍රහීන වශයෙන් පවතිනවා මේ ජීවත් වීමේ ආශාව. එහෙම නැත්නම් මේ සංග සංකේතය ලැබීමේ ආශාව. දැන් මැරෙන කෙනෙකු මැරෙන්නේද ජීවත් වීමේ ආශාව පිළියෙදී. ඒ නිසා ඒ තනත්තා නැවත උපදිනවා. නැවත උපදිනවා. හැබැයි ඉදීමට හේතු වන්නේ මේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹෙන කර්ම. මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹෙන කර්ම කියන්නේ ඒ කර්ම කුසල කර්ම හෝ අකුසල කර්ම. ඒ කුසල කර්ම ශාස්ත්‍රව කුසල කර්ම. අකුසල කර්ම පිළිබඳව කිවෙන්නේ නැහැ සාතවාන්තිය. ඒ කුසල කර්ම සාක්ෂර. මේ සාක්ෂර වේ කියන්නේ අපි ගන්න මේ තැනත් උපදවාගෙන තිබෙන්නේ. මේක සංඥා නා සංඥායතන ධ්‍යානය. මේක සංඥා නා සංඥායතන ධ්‍යානයේ උපදවා ගන්න තැනත් කාමිත්තංගාදී නීවරණයන් යටපත් කරලා බොහෝ කල් කියන්නේ බොහෝ කල් කියේ අවස්ථා වශයෙන් කලකට ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ඊළඟට ආකාසානංචායතන ධ්‍යාන විඥානංචායතන ධ්‍යාන ආචින්තඥායතන ධ්‍යානය කියන මේ ධ්‍යාන පිළිවෙලින් ගිහින් තමයි අන්තිමට මේ සංඥා මා සංඥායතන ධ්‍යානෙ පුරවගන්නේ. ඒ ඒ අරූප ධ්‍යානවලට නමස්ති වෙනවා. ඒ සංස්කාර සංඛාර වශයෙන් දක්වන තැනදී ආනින්ජාදි සංඛාර. ඒවාද ආනින්ජාදි සංඛාරයේ කියන්නේ ඒවා නීවරණයන්ගෙන් කොළවා විය මෙහෙන ධර්ම කියන තේරුම. ඒ කියන්නේ නීවරණයන්ගෙන් බොහෝ දුරට ගියා ඈත් වුණා. ඒ නිසා නීවරණයන්ගේ සීමාවට බොහෝම ඈත. එබැවින් නීවරණයන්ගෙන් කෙරෙන ඒ සමීමට අතු නොවන තත්වයකයි ඉන්නේ. ඒ කියන්නේ එහෙම පිටින්ම අපේන්නේ නැtei කියලා. නමුත් ඒ தත්ත්වය නෑ ඒවා නීවරණ යටපත් කරලා කියන. ඒ නිසා ඒ ඒ කුසල ධර්ම වලට කියනවා ආනින්දාදි සංඛාර. ඒ ලබා දෙන භවයන් නාම ධර්ම පමණක් තිබෙන භවයක් ඒ භවයට ආනන්දය කියන්න ඕන. අන්න ඒ ආනන්දාදි සංඛාර කියන ඒවා උයද ඒ තනත්තා උපදවා ගත්තේ. ඔහු තුල අප්‍රහීන වශයෙන් පවත්නා විස්මාවෙන් ඒ නැත්නම් උපදින්නේ නැහැ ඒ කුසලයේ උපදින්නේ ආනිජාතික අප්‍රහීනව පවතින මොනවාද කෘෂ්ණාව කෘෂ්ණාව ඒ කෘෂ්ණාව තමයි එතන අරූප රාජ්‍යය ඒ අරූප භවයේ භවයේ පිළිබඳව ආසාවක් ඒ අරූප භවයේ සම්මයන් ලබා දෙවන්නේ යම් කර්මයක් නිසා නම් ඒ කර්මයන් පිළිබඳව තිබෙන ආශාවක්. ඒ තමයි අරූප රාගය. ඒකෝට ඒ අරූප රාග වශයෙන් පවත්නා වූ ලෝභය ආශ්‍රවයක්. ඒ ආශ්‍රවයන්ට ගොදුරු අරමුණ වෙනවා ඒ කුසල ධර්ම. අනේ ඒ නිසා ඒ ලෞකික කුසලයන් සියල්ලම සාත්‍ර ධර්ම. සා ආශ්‍රවයන්ට අරමුණ වෙනවා. කුසල ධර්ම පවණක් නෙවෙයි ලෞකික සියල්ලම ආශ්‍රවයන්ට ආශ්‍රවයන්ගේ විෂය ආශ්‍රවයන්ට අරමුණු වන බව ඉක්මවා සිටින ධර්ම තමයි ලෝකෝත්තරය. ඒවා ආශ්‍රවයන්ට ආස්වන්නේ නැහැ. ආශ්‍රවයන්ගෙන් අල්ලා ගන්නට බෑ. ලෝභ දිට්ඨි මෝහයන්ට අරමුණු කරන්නට බැරි බව. ඒ නිසා මේ ශාස්ත්‍රව කුසල ධර්ම. දැන් කුසල මූලයක්. මේ දුක්ඛ ඡන්ද පංචකයක් ලබා දෙනවා. ඒ කියන්නේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටියේ කුසල කර්මයක් නා. ඒ ලෞකික කුසල කර්මය. ඒ කුසල කර්මය ඊළඟ භවයෙන් නියම කරන්නේ. ඊළඟ භවයේ කොතැනද ලබන්නේ? ඒ භවයේ ලබන්නේ මොනවාද? ඡන්ද පංචකයක් නැත්නම් ඒ ස්කන්ධ පංචකයන් අතුරෙන් එකක්. නැත්නම් කීපයක්. එහෙමද? ධාතංග සත්‍යයේ උපදනා තැනකට ස්කන්ධ පහ අතුරෙන් එකයි. අසංග සත්‍යයේ උපද ලැබෙන්නේ මොන හේතුවෙන්ද? මේ සාත්‍ර වූ කුසල ධර්මයක් නිසා. සාතව සාතව කුසලයක් නිසා ඒ චතුර්ථ ධ්‍යානයේ සංඥා විරාග වශයෙන් වඩා ලබන උපතක් එතන තියෙනවා. ඊළඟට අනිත් ධර්ම ලෝකවල අපි ගත්තොත් මේ ධර්ම ලෝකවලින් බුද්ධාවාස ගරු බුද්ධාවාස කියන්නේ මොනවද? අනාගාමී වහන්සේලාගේ පහළ වෙන ඇතිවීම සිදුවන්නේ භවය ඇතිවන භවය අනාගාමී වෙලා මෙහිදී ඊට ඉහළ මාර්ගඵල නොලබා චතුර්ප ධානය ඇති අනාගාමී කෙනෙක් ඒ මිය ගියොත් ඉපදීම වන්නේ ඒ සුද්ධාවාසයේ සුද්ධාවාසයේ චතුත්ථඥාන භූමිය සුද්ධාවාස ඒ සුද්ධාවාසයේ උත්න්නේ සුද්ධාවාසයේ ඡන්ද පංචකයක් ලැබුණා මේ සුද්ධාවාසයේ ඡන්ද පංචකයේම තිබෙනවනේ නාම රූප දෙකම තිබෙන ඡන්ද පංචකයේම තිබෙනවා ඒ ඡන්ද පංචකයේම සුද්ධාවාසයේ ලැබුණා ඒ ලබා දුන්නේ මේ අනාගාමී කුසලයේ බලය අනාගාමී කුසලයේ හේතුවෙන්ද නෑ අනාගාමී කුසලය භවයක් ලබා දෙන එකක් නේ ඒක මතක තබා ගන්න අනාගාමී කුසලය භවයක් ලබා දෙන එකක් නම් ඒක ශාස්ත්‍රව එකක් වෙනවා නෑ ආශ්‍රවයන්ට අසු නොවන ධර්මයක් ඒ අනාගාමී වීම නිසා යම් යම් භවයන්ගෙන් නිදුණා, ඈතර වුණා. ඒ භවයන් ලබා ගැනීමට හේතු වන ආශ්‍රවයන් දුරු කළා, තේකලා. අනාගාමී වීම නිසා. නමුත් බුද්ධාවාසය කියන ඒ තන්නේ උත්පත්තිය ලබා ගැනීමට හේතු වන ආශ්‍රවයන් තවම තිබෙනවා. ආශ්‍රවයන් තේකලේ නැහැ. ඒ නිසායි බුද්ධාවාසය ඉතිරි. අනිත් තැන් සුදුසු නෑ උපදින්න. අනිත් තැන් වල ඉපදීමට Taman තුල පැවතුණු ඒ සුදුසුකම් නැති කරගත්තා ඒ අනාගාමී මාර්ග කුසලයේ උපදවාගෙන. දෙමන එතකොට ඒ අනාගාමී උතුමන් සුද්ධාවාසයේ ඉපදින්නේ. ඒ සුද්ධාවාසයේ උපදනා වූ අනාගාමීන් වහන්සේ ප්‍රතිසම්පිත කුක්තිදත් ඒ ප්‍රතිසන්දිත වන්නේ අනාගාමී ඵලය නැහැ. අනාගාමී ඵලයේ ප්‍රතිසන්දිත යන්නේ චතුර්ථ ධ්‍යාන විපාක සිත. එහෙම නැත්නම් පංචකමයින් දක්වන විට පංචම ධ්‍යාන විපාක. ඒක තේරුම් ගන්න. එහෙම නැතුව ඒ අනාගාමී වහන්සේ වශයෙන් ගැන අනාගාමී කෙනෙක් සුද්ධාවාසයේ ඉඳින විට මේ විකම්මිතේ ඉත සාලෝකෙන් වෙන නැත්නම් ඇති කිරීමට හේතුන්නේ ඒ ප්‍රාප්තිය ලබා ගැනීමට හේතු වූ ඒ කුසලයේ චතුර්ථ ධ්‍යාන භූමියේ කොබිනට හේතු ඒ හැම චතුර්ථ ධ්‍යාන කුසල කර්ම ඒකට කුසලයේ මොනවද ලබන්නේ එතන කියනවා එක්සත්යේ කියන අලෝභය එක්සත්යේ කියන ද්වේෂය එක්සත්යේ කියන අමෝහය කුසල මුල තුනක් ඒවා කුසල මුල තුනක සාර්ථක ආත්මවන්ත ජීවන ආරම්භය ඒ නිසා ඒක මාගාමී රත්නේ කුහත්ය උභාවාසයේ කොහොමද? උභාවාසයේ ලැබෙන ඒ පංචස්කන්ධයේ මොන පංචස්කන්ධ? පංචස්කන්ධය ඒ පංචස්කන්ධයේ ඇතුළත් නෝ ඇතුළත් නෝ නාම ධර්ම දක්වනවා නෑ. ඒ අනාගාමී භවයට ගොනු කරනවා. කුමක් ගොඩක් ගන්න කියන්නේ. අනාගාමී එයා මම කොහොමද තමයි කියන්නේ. එපමණයි උපාදාන සංවේ විතරයි. උපාදාන සංවේ කතුලක් නෑ. ඒ අනාගාමී භවයේ ගොඩනගන අනාගාමී ඒ අනාගාමී ඵලසිත උපදින්නේ අනාගාමී අනාගාමී භක්තියට නිර්වාණය අරමුණු කරගෙන. අර උපදින්නේ එහෙමනේ. අර සාධු නිවනනේ. ඒ ඵලසිතය මොහාදී ධර්මයන්ක අකුසල ධර්මයන්ක අරමුණු වන එකක් නෙවෙයි. ඒක මොහොත කිත්ති කියන දෙකට අරමුණු වෙනවා නම් තමයි සාධා සබා අන්දක. සබාවේ කියන්නේ මොකද කියලද? අනුපාදාන, විපාදාන, ඊළඟපාදාන, අත්පාදාන කියන පාදාන හතරක් නියේ ලෝභ දිට්ඨි කියන මේ ධර්ම දෙක. මේ ලෝභයෙන් අල්ලා ගන්නවා නම් අරමුණු කිරීම වශයෙන්, දිට්ඨියෙන් අල්ලා ගන්නවා නම් අරමුණු කිරීම වශයෙන්, අන්නේ අල්ලා ගන්න ලබන ධර්ම වලයි සබා මේ උපාදාන ස්කන්ධ කියන මේ බවට අකුණක් වන්නේ නැහැ. ඕකෝත්තර සිද්ධාන්ත. ඊමණ ස්කන්ධ සංග්‍රහය නිදිදින්න නිදිලා එන්දලා ස්කන්ධ සංග්‍රහයට අකුණක් නැහැ. අනිත් ධර්ම ස්කන්ධ වලට ඇත්තා. අනිත් ධර්මයේ කියේ ලෞකික ධර්මත් ලෝකෝත්තර ධර්මත්. ඒ ලෝකෝත්තර ධර්ම අප යම් කුසල් සිතා විපාකස් භෝගෝත්තර විශාල ශක්තියේ මාර්ගසිත, විකාර ශක්තියේ ඵලසිත. ඒ මාර්ග ශික්ෂා ඵලසිත අද ස්කන්ධවලට අතුලක්. ස්කන්ධවලට අතුලක් කරන්නේ සිත් අපම විඥාන ස්කන්ධය. වේදනාව ඒ සිත් වල ලැබෙනවා වේදනාව, සෝමනස් වේදනාව උපදිනවා උපේක්ෂා වේදනාව උපදිනවා. ඒ වේදනාවන් වේදනා ස්කන්ධය සංඥාව පවතිනවා. ඒ සිත්වල උපදිනවා සබ්බික සාධාරණ කල්පිත උපදිනවා සංඥාව සංඥා ස්කන්ධයට. ඉතිරි চৈতසික සංස්කාර ස්කන්ධයට සිතට තමා විඥාන ස්කන්ධයට ඇතුළත්. එතකොට ලෝකෝත්තර සිත් අටක් ඒ සමගයේ ගුණ චෛතසික. ස්කන්ධ වශයෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ හතරට ඇතුළත්. නමුත් මේ ස්කන්ධ හතර මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ලෝකෝත්තර ධර්ම ඇතුළත් වන ඒ ස්කන්ධ හතර උපාදාන ස්කන්ධ නෙවේ. රෝග දිට්ඨි කියන දෙකෙන් අරමුණු කරන්නට පුළුවන් ධර්ම අරමුණු කරනු ලබන ධර්ම නෙවේ. ස්කන්ධ සාධාන භාවයෙන් සාධාන යන්නේ සාධානයන්ගේ අල්ලා ගන්න ලබන බැරින් විදුණා. අල්ලා ගන්නට බෑ. මොන අරමුණු කරන්නේ? ඒ නිසා ඒවා ස්කන්ධ විසක උපාදාන ස්කන්ධ වේ. අනාගාමී ධර්මයට ලබන ඒ මා කලසුක හැර අනිස්කන්ධ ඒ කලසුකේ කියන එක අපිට වෙන් කරපෑකේ කියවනේ කලසිත සිත සිත විඥානස්කන්ධය ඒ කලසිතේ ලැබෙන වේදනාව වේදනාස්කන්ධය සංඥාව සංඥාස්කන්ධය ඉතිරි කායිකසික සංස්කාරස්කන්ධය එහෙමයි ඒ සිත එතකොට උපාදානස්කන්ධ වලට ඇතුළත් නැති එක හැටියට ගත්තේ අපි සිතක් වශයෙන් ගන්න එකමනමනේ එකමනමයි අනිත් ඒවා ඒ ඒ බ්‍රහ්මයාට එහි වාසය කරන කාලය තුලදී උපදනා වූ අනිච්චිත ඊට ඉහළ මාර්ග ඵලයේ ලබන තෙක් උපදනා වූ අනිච්චිත මොනවද? ඒවා ලෝකෝත්තර සිත් නෙමෙයි. ඒ අනිච්චිත ලෞකික සිත්. ඒ ලැබෙන සිත් තියෙනවානේ. ඒ සිත් ඒ අනිච්චිත හැර අනිච්චිත ලෞකික සිත්. මේ ලෞකික ධර්ම ලෝක පිටි දෙකට අරමුණු වෙනවා. හැබැයි අනාගාමී වහන්සේට ලෝභය තිබුණාට පිටිය නැහැ. ඒක තේරුම් ගන්න. ලෝභය තිබුණාට පිටිය නැහැ. පිටිය නැති කලන සෝවාන් මාර්ගේ ලෝභය තිබුණා. ඒ උන්වහන්සේගේ ලෝභයට අරමුණු වෙනවා. අපි මෙහෙම ගනිමු. උන්වහන්සේ මෙහිදී අනාගාමී වෙලා ඉහළ මාර්ගයේ ඵලය ලැබුවේ නැහැ. ලබන්න නැතුව ඒ අනාගාමී පදන සුද්ධාවාසයේ උපන්නා කියලා ගන්න. ඒ සුද්ධාවාසයේ පළමුවෙන්ම ප්‍රතිසංගිය ලබා ප්‍රතිසංගියට අනුකූලව එහිදී උපදින්නේ ප්‍රතිසංගියට අනුකූලව අපි ඉගෙනගෙන තියෙන විදිහට චිත්ත වීතිවලදී මේ නැත්නම් සිතේ ප්‍රවෘත්තිය ගැන කතා කරන විට භයාංගන ඇතිවන්නේ භයාංගසිත ඊළඟට භාංග සම්පතිය නවත්වලා මේ ලැබූ ආත්ම භාවය මේ ස්කන්ධයන් අරමුණු කොට ඒ අනාගාමී භාෂයේද චිත්ත වීතියක් උපදින. ඒ උපරමා චිත්ත වීතියක් දක්වලා තිබෙන්නේ. ලෝභයෙන් යුක්ත වූ චිත්ත වීතියක්. ලෝභ මූල චිත්ත වලින් යුක්ත චිත්ත වීතියක්. ඒවා කියන භවනිකාන්තික ලෝභ ජවන. භවනිකාන්තික ලෝභ ජවන. භවයට ආශා කරන, අලුම් කරන ලෝභයෙන් යුක්ත වූ ජලය. එතකොට මහන්සියතේ හිදී උපදින්නේ එහෙමනම් පළමුවෙන්ම උපදින්නේ චිත්ත වීතියක ජවන් වශයෙන් මොනවාද? ලෝක මූලෙහි ලැබෙන සෝමනස්ස සහගත දික්තිගත වික්‍රයුක්ත අසංඛාරික සුත සසංඛාරික සුත සෝමනස්ස සහගත අ අ දික්තිගත උපේක්ෂා සහගත විද්ධිගත විප්‍රයුක්ත අසංකාරික සිත සසංකාරික සිත කියන මේ හතර අතුරෙන් යම් කිසි සිතක් ලැබෙන්නට ඕන. භවනිකාන්තික ලෝභ ජවනස්. දැන් එතකොට ඒ භවයේ කීවේ කුමක්? මේ ලැබූ ස්කන්ධ පංචකයේ නේ? එතනදී ලැබූ ස්කන්ධ පංචකයේ භවයේ කීවේ. ඒ ස්කන්ධ පංචකයට ආශා කරමින් උපදින්නේ. මොකමද ඒකට අරමුණු වෙන්නේ? ලෝභයට අරමුණු වුණා. ලෝභයට අරමුණු වුණා. ධිට්ඨිය නැති කරපු කෙනෙක් ඒ නිසා ධිට්ඨිය නැහැ. නමුත් මෝහයට අරමුණු වුණා. ලෝභයයි මෝහයයි. ආශ්‍රවයන්ගෙන් මොකක්ද අඩු උනේ? එක ආශ්‍රවයක්. ආශ්‍රව ධර්ම හතරක් දක්වන තැනදී කාමාශ්‍රව භවආශ්‍රව කියන ඒවායේදී ලෝභයෙන් ධර්ම වශයෙන් ගන්න. එතකොට ලෝභයෙන් තිබෙනවා ඕකේ තියෙනවා දිට්ඨිය නෑ අවිචාරකේ ඉව මොහේ මොහේ ඒකේ සංග පංචකය තමන්ගේම ලෝභයටත් අරගෙන වෙනවා මෝහයටත් අරගෙන එහෙමනම් ඒ උපාදාන සංදේ ඒ තමන්ටම අරගෙන දැන් අපි කියන්නේ උන්වහන්සේ රහත් උනායි කියලා. උන්වහන්සේ එතෙන්දී රහත් වෙනවා. රහත් වන විට ඉතිරිව තිබුණු ක්ලේශ ධර්ම නැත්නම් ආශ්‍රව ධර්ම එහෙම නැත්නම් සංයෝජන ධර්ම අපි මේ ආකාරයෙන් ඒවා ඉගෙනගෙන තිබෙනවානේ. ඒවා සාමුලින්ම නැති. සම්පූර්ණයෙන් නැති කරනවානේ. නැති. ඒ නැති කලාම උන්වහන්සේගේ సంతානෙහි කිසිදු අකුසල ධර්මයක් දැන් නැහැ. අහතුණා මේක නිවන්නේ කෙලෙස් නැති කළා. ඒ කෙලෙස් නැති කළ උතුමාට ත්‍රිසුන්ගේ වශයෙන් මේ තමන්ගේ පංචස්කන්ධය අරමුණු කරන්නට පුළුවන්. එහෙම අරමුණු කිරීමක් කරන්නට බෑ. නැති කෙලෙසුන් කොහොමද අරමුණු කරන්නේ? ඒස් නෑ. දුර ලෝභාදී ලෝභයෙන් පටන් ගන්න ලෝ නැත්නම් මෝහාදී ඒ කෙලෙස් එකක්වත් නෑ. නැති සංකාරයක් උන්වහන්සේට පිළිදෙන්නේ. ඒ නිසා උන්වහන්සේට නම් ලෝභ දිට්ඨි කියන උපාදානයන් නැති කරේ ඒ ඒ උපාදානයන් තමන් වහන්සේට ලෝභ කිති නැති බැවින් උපාදාන නැහැ කියන්නේ. ඒ උපාදානයන් ගෙන් අරමුණු කරන ස්කන්ධ නෙවෙයි කියන්නේ. ලෝභ කිති කියන්නේ ඒකනේ ඒ ලෞකික ස්කන්ධ ලෞකික ධර්ම තිබෙනවනේ. දැන් රහතන් වහන්සේ ගැන සැලකමු. රහත් වීමේ කියන අරහන් මාර්ගසිත උපදින්නේ ඒ කාලය අපි දන්නවනේ එක චිත්තක්ෂණයක කාලයක්. ඊට පස්සේ ඒ මාර්ගසුත නැවත උපදින්නේ නැහැ. ඊළඟට ලැබෙන්නේ ඵලස. උන්වහන්සේට ඵලසුත සමහන්සේ කැමති කැමති අවස්ථාවලදී උපදවා ගත හැකියි. ඒ ඵලසුත උපදවාගෙන ආරම්භ කරන්නේ නිර්වාණය. නිවන ආරම්භ කරගෙන උපදින්නේ ඒ ඵලසුත අන්නේකුගේ ලෝභයකව දිට්ඨියකවත් ආරම්භ කරන්නට බෑ. ඒක අපි දන්නවනේ. තමන්ටත් ලෝභ දිට්ඨි නැහැ. ඒ නිසා කොහොමදත් ඒ ඵලසිත අරමුණු කරන්නට බැරි බැවින් උපාදාන ස්කන්ධ කියන ගොඩට ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේට තියෙන අනිත් ස්කන්ධ අනිත් ස්කන්ධය කියන්නේ ඒ ලෞකික ධර්ම. උන්වහන්සේට ශරීරයක් තිබෙනවා. ඒ ශරීරය රූප ශරීරය කියන්නේ රූපනේ. ඒ රූප සබ්බංක තනියම් රූපං කාමාවචරං කියලා කියන්නේ අනිත් එක කාමාවචර ඒ වගේම ලෝකියන්. ලෝකියන් කියන්නේ ලෞකිකයි. එතකොට මේ රූප ලෞකිකයි. උන්වහන්සේට ඒ ඵලසිත හැර ඇතිවන්නා වූ අනිත් ධර්ම ලෞකික ධර්ම. ලෞකික ධර්ම. ඒ ධර්ම සියල්ලම කොයි ගොඩට දෙන්නේ? උපාදාන ස්කන්ධ කියන ගොඩට යන්නේ. උපාදාන. මොකද සමහරේ දක්වනවා. රහතන් වහන්සේට තිබෙන්නේ උපාදාන ස්කන්ධ පංචකයක් නෙවේ. උන්වහන්සේට තිබෙන්නේ පංචස්කන්ධය. එහෙම කියන්නේ උන්වහන්සේගේ උපාදානයන්ට අරමුණු නොවන බැරි. උන්වහන්සේට උපාදාන නැහැ. එහෙම අරගෙන. නෑ උන්වහන්සේගේ ශරීරයයි. උන්වහන්සේගේ අපි ගනිමු ක්‍රියා කියන ඒවා සිතුම් පැතුම් කියන ඒවා අපිට කියන්න හැකියි. මේ කියුම් කෙරුම් කියලා. කියුම් කෙරුම් කියන්නේ දැන් රහතන් වහන්සේ කතාකරන. ඒ වහන්සේගේ ක්‍රියාව නේ කතා කිරීමේ ක්‍රියාව. ඒක අපිට කියන්න හැකි ඕනම් කියුම කියුම් දේශන. කෙරුම් කියන්නේ වහන්සේගේ යම්තා ක්‍රියාව. ඉතනෝ ඒ ක්‍රියාවන් සිදු කරන්නේ මොන සිත්තුනේ? ලෝකෝත්තර සිතින් නෑ ඒක කරේ. උන්වහන්සේගේ ලෝකෝත්තර සිතේ කියන්නේ උන්වහන්සේට පහළ වන ලෝකෝත්තර සිතේ අරහත් කලස. ඒ අරහත් කලසට ලැබෙන අවස්ථාවේදී උන්වහන්සේ කුමක්ද සිදු කරන්නේ? නිවන අරමුණු කරමින් සිටින. නිර්වාණය. ඒ වගේම උන්වහන්සේ කතා කරනවා නෙවෙයි වෙනමනක් ක්‍රියා කරනවා නෙවෙයි. වෙනමනක් ක්‍රියා සිදු කිරීමේදී වහන්සේට උපදින්නේ ඒකට අර ඵලසුඛ හැර අනිත් ඒවා උපදින ඒවා කොහොම සිත් වශයෙන් ලෞකික සුඛ. ඒ ලෞකික සුඛයෙන් තමන් වහන්සේට ලෝභාභියක් නැති බැවින් ඒවා අරමුණු වන්නේ නැහැ. නමුත් අන්‍යයන්ගේ ලෝභාභියට අරමුණු වෙනවා. අන්‍යයන්ගේ ලෝභයට අරමුණු වෙනවා. ඒ නිසා සෝරේ සිතානන්ත හරි විපතක් වුණා. කච්චායන හාමුදුරුවන්ගේ ශරීරයේ දැකලා ඇති කරගත්ත භයානක ලෝභයක් හේතු කොටගෙන ලිංග පරිවර්තනයක් වුණේ. එතකොට අන්‍යයන්ගේ ලෝභාදියට අරමුණ. මොකද මේ ලෞකික ඒ ශරීරය. කාගේවත් ලෝභාදියට අරමුණු කරන් අරමුණු වන්නට බෑ ලෝකෝත්තර ධර්ම. ඉතින් හොඳයි ඊළඟට අපි බලමු ඒවා අන්‍යයන්ගේ දෝභාගයට අරමුණු වන බැවින් උපාදාන ස්කන්ධය. උපාදාන එළදක්ව. ඒවායේ ස්වභාවයම උපාදාන ස්කන්ධ කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දුක පිළිබඳ වූ දේශනාව අනුව සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධා කියන එකට ඇතුළත් නොවන්නේ අපි කලින් සඳහන් කළේ ලෝකෝත්තර ධර්ම පමණයි. ඒ ලෝකෝත්තර ධර්ම නොවන ඒ අන්‍ය ධර්මයෝ ලෞකික ධර්මයි මේ උපාදාන ස්කන්ධයට ඇතුළත් වෙන්නේ. ඒක කොටින් තවසකොත් උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධයම දුකයි. ඒක රහතන් වහන්සේට නැතිව ගියා නැත්නම් දුක තරණය කළා. ඒ ඉපාදි චතුරාර්ය සත්‍ය වහන්සේ අවබෝධ කොට අපි කියනවා නේ වහන්සේ දුකින් නිදහස් වුණයි කියන්නේ. කීනා ජාති සුතං භක්මතරියං කතං කරණීයං නාපරිත්තත්ථාය. එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් தත්වයක් උන්වහන්සේට ඇති වුණා. ජාතිය ක්ෂය කළා. එනි ජාතිය කියන නැවත ඉපදීම ඉපදීම කියන එක නැවතුණා. ක්ෂය කළා. එන්න ඒ ඉපදීමක් සිදුවන්නේ නැහැ. නැවත උපදිනවා නම් මොනවද උපදින්නේ? ඉපදිනවායි කියන එක ඉපදිනවා අවුල් හෝ ඉපදිනවායි කියන එකට ඒ මොනවද ඉපදීම වශයෙන් ලැබෙන්නේ? සාදානස්කන්ධ පංච. ඕයි ගණනක් ඊට ඇතුළත් සාදාන. නේ ලැබෙන්නේ ඒකනේ. ඒ සාදානස්කන්ධ පංචකයකුයි ඉපදීම වශයෙන් ලැබෙන්නේ. එහෙම නැත්නම් නාමස්කන්ධ හතර ඒ උපාදානස්කන්ධ හතරක්. එහෙම නැත්නම් එකම රූපස්කන්ධයේ ලැබෙන අසඤ්ඤ සත්‍යෙහි ඒ එක උපාදාන ස්කන්ධය. ඒවා තමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට වදාරන්නේ. දුක හැටියට වදාරන්නේ. ඒ නිසා මෙතන සත්‍යකතමං දුක්ඛ. අවශේෂාත ශාසනා කුසලා ධම්මා අවශේෂාත ශාසනා කුසලා ධම්මා දැන් ඉස්සෙල්ලා කීවේ අකුසල අවශේෂාක අකුසල ධර්මා දීනික කුසල මූලානි සාසනා කුසල මූලය තුන් දෙන සාස්ත්‍රව වූ කුසල මූලය තුන් දෙන දුක හැටියට වදාරනවා සත්‍යකතමන් දුක්ඛං අවශේෂාක සාසනා කුසල ධම්මා ඉරිවු සාස්ත්‍රව කුසල ධර්මයෝ ඒ අවශේෂා කියන්නේ කුසල මූලයන් හැර අවශේෂාත් ශාසනා කුසල ධම්මා ශාසනාත් කුසල කුසලාන ධම්මාන විපාකා ශාසනාත් කුසල කුසලාන ධම්මාන විපාකා ඒ ආශ්‍රවයට අරමුණු වන්නා වූ කුසල කුසලයන්ගේ විපාක ඒ මොන විපාකද ලෞකික විපාක ඒ ලෞකික විපාකයේ කියන එකට කීයක් ගන්නවද ධර්ම වශයෙන් විදුරනවද 32ක්. ලෞකික විපාක 32. අවශේෂ සාසවා කුසල ධම්මා සාසවාක කුසල කුසලාන ධම්මාන විපාක. යේක ධම්මා ක්‍රියා නේව කුසලා මා කුසලා නච කම්ම විපාක. යේක ධම්මා ක්‍රියා. ඒ කියන්නේ ක්‍රියා. යේක ධම්මා ක්‍රියා නේව කුසලා මා කුසලා නච කම්ම විපාක. ක්‍රියාකරන එකක් යාවෝ යාසිතේ කියන්නේ කුසලුත් නොවන අකුසලුත් නොවන ඒ කුසල අකුසලයන්ගේ විපාකක් නොවන ධර්මවල ක්‍රියා. එයි මේ නවදාලේ මේ ජීත ධම්මා ක්‍රියා නේන කුසල මාක්සල නච කම්ම විපාක සබ්බංච රූපං සබ්බංච රූපං රූපවලින් කිසිවක් අත්තරලා නැහැ සබ්බන්ත රූපං ඉදං උච්චති දුක්ඛං මේ තමා දුක මේවා මෙය දුකයි කියනු ලැබේ ඉදං උච්චති දුක්ඛං තේරෙනවද එතකොට ඒ නේම සංඥා නා සංඥා යතමිනි ලැබෙන්නේ ස්කන්ධ හතරක් ඒ අරූප ස්කන්ධ හතර ඒ දුකද නැත්ද දුකයි ඒ සුද්ධාවාසෙහි ලැබෙනවා ස්කන්ධ පංචකය. රූපයක් තිබෙනවනේ. ඒ ලැබෙන ස්කන්ධ පංචකයේ දුකද නැද්ද? එනනම් අන්න එහෙම තේරුම් ගන්න. ඊළඟට සත්‍යගතම දුක්ඛ නිරෝධෝ. දුක්ඛ නිරෝධය එහි දුක්ඛ නිරෝධය කවරේද? සංහාවච අවශේෂාත කිලේශානම් අවශේෂානංච අකුසලානං ධම්මානං තින්නංච කුසල මූලානං සාපදානං පහාන අයං විච්ඡේද දුක්ඛ නිරෝධය දැන් ආර්ය සත්‍ය දේශනාවෙහිදී දුක්ඛ නිරෝධයේ වශයෙන් දේශනා කොට වදාළේ යෝ තස්සායේව ධම්මාය අශේෂ විරාග නිරෝධෝ චාරෝ කටිසග්ගෝ මුක්ති අමාලයෝ වශයෙන් විස්මාර්ගයේ අශේෂ විරාග නිරෝධය විස්මාර්ගයේ අනිත්‍යාව නිරෝධය දුක්ඛ නිරෝධයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය දේශනාවෙන්දී වදාළේ මෙහිදී සංහායක ඒකට තණ්හාව එකක් හැටියට වදාළා. තණ්හායට අවශේෂානංච කිලේශානං ඉතිරි ක්ලේශයන්ගේද අවශේෂානංච අකුසලානං ධම්මාන ඒ අර මේ අකුසල ධර්මයන්ගේද පින්නන්ත කුසල මූලාන සාසනාන කුසල මූලයන් සාස්ත්‍රව වූ කුසල මූලයන් තුන් දෙනාගේද පහම පහම අයං උච්චති කුසල නිරෝධය එතන ප්‍රහාණය කීවේ යම්පාද නිරෝධය සංචේද ප්‍රහාණය නැවත නූතන ආකාරයෙන් ඒවායේ නැති කිරීම දැන් මේ දුක්ඛ ඉතින් එහෙම කීවා ඒ දුක්ඛ නිරෝධයයි කියන එකට කෙනෙක් පැමිණෙන්නේ එකම වර්ණනේ. ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම සතර වර්ගදි කරනවා. සතර වර්ග. මේක තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් කුසල මූලයන්ගේ අනුත්පාද නිරෝධය කියන එක සිදුවන්න නම් රහත් වෙන්නට ඕනේ. රහත් මගින්මයි ඒ සිදුවන්නේ. කියන්නේ අකුසල ධර්මයන්ගේ ඒ හේතු අකුසල උපදීමේ හේතු වශයෙන් ගන්නා ඒ ලෝභාදී මූලයන් නැවතුණු උපදන ආකාරයෙන් දුරු කළ උතුමාට තමා කුසල මූලයන්ගේ ප්‍රවත්මන්ද නැතුව යන්නේ. එතෙක් කුසල මූල තිබෙනවා. ඒක අකුසල මූල තිබෙනවා. අකුසල මූලයෙන් තිබෙනවා. මේ අකුසල මූලයන්ගෙන් අන්තිමට දුරු කරන අකුසල මූලය තමයි මූලය තමයි මෝහය මෝහය මෝහය මෝහය මෝහය ඒ දෙක ඕකමෝ ඕබමෝ අනාගාම මාර්ගයේ ද්වේෂය නැති ඕබමෝ කෙනෙක් ඒ අකුසල මූලයන් දුරු කරන තුරු කුසල මූලයන් එහෙම පිටින් දුරවන්නේ නැහැ එන්නේ එමුකද අකුසල මුල් ඉදෙනවනම් ඒ අකුසලයන් නැඩපවත්තන්න අකුසලයන්ගේ විශේෂ වීමට අවස්ථා නොදීමට විශාල මුල් කියන ඒවා උපදින්නට ඕන අකුසල මූලයන්ගෙන් වේරෙන්නට අකුසල මූලයන් යටපත් කරගන්න දිනුකට තබන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ විශාල මුල් ඇතිවන්නේ නැහැ ඒ කුසල මූලයෙන් ඇතිවන්නේ කොයි තරම් කවුද? අකුසල මූල නැවත මූලපදාකාරයෙන් ඉන්නතුරු. අකුසල මූලයන් එහෙම පිටින්ම දුරු කිරීම ප්‍රහාණය කිරීම අරන් මාර්ගයෙන් සිදු කරන විට ඒ සමගම සිදු වෙන දෙයක් තමයි කුසල මූලයන්ගේද ප්‍රහාණය කුසල කීයන්ගේ ප්‍රහාණය. කුසල වුණොත් උපදින්නේ. එහෙනම් රහතන් වහන්සේට උපදනා වූ අලෝභ අභෝස කියන අභෝස අභෝධ කියන ඒ මූලය තවරක්. ඒ වගේම ඒක ධර්මා මොකද ඒ ඒවාට කියන්නේ මොන මූලයෝ කියලාද? ඒවා විපාක අභ්‍යාස විපාක ක්‍රියා එන අභ්‍යාස ක්‍රියා ඒවා අභ්‍යාස යන්නේ කුසලුත් නෙවෙයි අකුසල දැන් අකුසල් වෙන්නේ අලෝකදෝ සමෝ කියනවා මේ කුසලුත් නොවන අකුසලුත් නොවන ධර්ම වලටයි අභ්‍යාස කරනවා අභ්‍යාස අභ්‍යාස අන්න උන්වහන්සේට ඇතිවන මේ මූලය අලෝභ අදෝස අමෝහ කියන මේ මූලය අව්‍යාකෘත. ව්‍යාසිකුල ලැබෙනවා. වාක්සිකුල ලැබෙන එක සාකච්ඡාවය කියලා. ව්‍යාසිකුල ලැබෙන්නේ ඒ ක්‍රියාවය කියලා. මේ දෙකම එකතු කොට දක්වන්නේ අව්‍යාකෘත ඒවායි කර්ම ශාස්ත්‍රයක් වන්නේ නැහැ. කර්ම ශාස්ත්‍රයක් කර්මයක් කරන්නේ නැහැ. දුක් ක්‍රියා මාත්‍රයක් සමනක් සිදු වෙනවා. ඒ වගේම කරන ලද අතීත කර්මයකදී විපාකයක් වශයෙන් ලැබෙනවා. මොකද උන්වහන්සේගේ රූප පිට රහත් වුණා. මේ ජීවිතයේදී රහත් වුණා. රහත් වුණා උන්වහන්සේට ක්‍රියා උපදී. ක්‍රියා සිදු කරනවා. රහත් වුණා උන්වහන්සේට විපාක සිදු කරනවා. ප්‍රාපසේ මේ භවයේ මේකට විපාක තියෙනවා. ඒවා කරේ. ඉතින් විපාක ප්‍රාප්තියස මොනවද? ලෝකෝත්තර විපාකය නම් ඒක දුකෙන් විපාකය. මේ ඒ කියන විපාක ඒ කියන යා ආශ්‍රවයන්ට අරමුණු වන සම්පූර්ණ උපාදාන සම්භේදය ඇතුළත් ඒ නිසා ඒ වාග එතකොට ඒ දුකෙන් නිදහස් වුණයි කියන්නේ මොන දුකෙන්ද නිදහස්? ආයත් සංසාර ආයත් සංසාර දුකේ කියන්නේ නැවත වැඩෙන්නට තිබුණු දුකේ ඒ තමයි අනුත්පාද කියලා කියන සිල්පය. අනුත්පාද විරෝධය කියන්නේ අනුත්පාද විරෝධය කියන්නේ අනුත්පාදේ කියන එක තාම උගන්න්නේ නැති එක. අනුත්පාද. එනිදිරෝ ඒ අනුත්පාද නිරෝධේ මූල නම් මොකද ගන්නෙ? ඒ අවස්ථාවේදී ඒක උපදිනවා. ඒ අවස්ථාවට කැදෙනවා. ඒ කැදෙනවාම මෙහිදීම ඒ අනුත්පාද නිරෝධය සිදු කරා. ඒකේ මනාකොට දැක්කේ ඒක තේරුම් ගන්නට පුළුවන් විදිහට තිබෙනවා. පරිසමුප්පාද දේශනා. මේ ප්‍රසායෝ සංහාර. ඒ කියන්නේ පරිසමුප්පාද දේශනාවේ ඉන්න අවිද්‍යාවක් වේවා. අසේ සංවාද රූපා. සංකාරී සංකාරී රූපා. විඥාන රූපා. ඕක දිහට එනවනේ ඒ දක්වන්නේ කොහොමද? මේ අවිද්‍යා ආදී ඒ සංයයන්ගේ අනිත්‍යතාවය ඒ අනිකක්මයි ඉවත් මේ නිර්වාණ ධර්මය එන මේ ධර්මය අවබෝධ වෙන අවස්ථාවේදී දකින්න මේක නුවණින් දැකීම නිසා තමයි මේ අනුත්පාද නිරෝධය සිදුවන්නේ. ඉතින් මේ අනුත්පාද නිරෝධය සිදුවන අවස්ථා හතරක්. අනුත්පාද නිරෝධය කියන එක ඒක සිදු කරන අවස්ථා හතරක්. දැන් සක්කාය දිට්ඨි විචාර සීලක කරාම මේක සංයෝජන ධර්ම තුන නැති කරනවා සෝවාන් මාර්ගයේ. මොකද ඒ? ඒ සංයෝජන ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය. මේ සංයෝජන ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය. ඊළඟට කාමරාග ප්‍රතිගතියෙන් දෙක කුණී කරනවා කියනවා. ඒක ඒ වහින කිම නැති කරන්නේ. ඒ කාමරාග නැවත උපදින තත්ත්වෙ නෝස්භාගයක් නෙමෙයි. සමාධි මාර්ගයේදී කාමරාග ප්‍රතිගතියේ රූපතර ආකාරය නැතුව නැත්තර ඒ නැත්නම් අනිස්සාරණය එමෙන්නු මේ කුඩිය කියන දෙයක් අපහරි කරලා නැති කරලා විනාශ කරලා ගන්න නේද ඊළඟට රූප රාග රූප රාග මහා උද්දච්ච අධ්‍යාත්මය ඒ ධර්ම රහමාදීන් නැති සංකේත ප්‍රහාණය ප්‍රහාණය කරන ගුරු කරනවා සිදුවෙන්නේ නැහැ. ඒ අනුස්පාද ඒ කියන්නේ ඒවා මේ පස්සේ මේ මාර්ගයේ උපදවා ගත්ත නැත්නම් ඒවා ඉදිරියට තව දෙයක් කොමිනා. කොමිනේ හැකියාවක් තවන්නේ. නමුත් දැන් මේ සිදුවුණු සිද්ධියේ කොටගෙන ඒවාට ඉදිරියට උපදින්නකොට උපදින්නකොට තිබුණා නම් යම් හැකියාවක් ඒක නැත්නම් ඒක අනුස්වාදින්ද. ඒක තේරුම් ගන්න කියලා අහනවා. ඇතිවෙන එක නැති වෙන එක කියන එකේ දේශිතය. එහෙම තමයි ඒ විදර්ශනාවේදී මොන සමකනස්කාර විද්‍යාවේ දැකීම ගන්න අවිද්‍යා සංකේය සංකේය සංහා සංකේය සංකේය කර්ම සංකේය සංකේය ආහාර සංකේය ඡන්දේ අතරතු ඒ මේ ඡන්දයන් නිසා ඒ අතිවද ඡන්දයන්ගේ විපත් ලක්ෂණයේ කිය අතිලක්ෂණ.